සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයම්බතන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා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 සම්මා සම්බුද්දස්ස ලාභෝ අලාභෝ අයසෝ යසෝත නින්දාප සංසාත සුඛන්ත දුක්ඛං ඒතේ අනිච්චා මනෝජේසු ධම්මා අසංසතා විපරිණාම ධම්මාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි ලෝක සම්භවයේ ඉඳලා ලෝක විනාශයේ දක්වාම සත්වයන් අතර පෙරළමින් පවතින අටවැදෑරුම් ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට කියනවා අපි කවුරුත් දන්නවා අෂ්ටලෝක ධර්ම අටලෝ දහම. පින්නතර මේ අටලෝ දහමට සෑම කෙනෙක්ම යකක්. උගත් නෝගත් කුලීන කුලහීන දුප්පත් පොහොසත් බාල මහලු ස්වරූපී රූපී ඔය කාටත් එක විදිහටම මෝන දෙන්න වෙන ස්වභාව ධර්මات තමයි අටලෝ දහම කියලා කියන්නේ. මේක පින්නතුලේ කාටත් පොදුයි. හරියට අර සුළඟ, වාතය, ජලය වගේ. දැන් හිරුවෙලිය බලන්න. හිරුවෙලිය කාටත් පොදුයි නේ. වාතයත් එහෙමයි. ඒවා කාටත් පොදුයි. අන්න ඒ වගේ තමයි මේ ලෝක ධර්ම ලෝක ධර්ම කියන දේවල් අපි කාටත් පොදුයි. හැබැයි මේ ලෝක ධර්ම පිළිබඳව පින්නතුන අහලා තියෙනවා. අනේ අටලෝ දහම අපි දන්නවනේ කියලා ඕන කෙනෙකුට හිතෙනවා. හැබැයි අටලෝ දහම ජීවිතයට ගලප ගන්න තමයි පින්නතුනේ අමාරු. එහෙමනම් මේ අනිත්‍යතාවයත් මේ දේශනාවෙන් හොඳටම ප්‍රකට වෙනවා. එනිසා අපි කාලයේ පමණින් අටලෝධාම ගැන කතා කරලා ඉන් අනතුරු අනිත්‍ය සංඥාව පිළිබඳව මේ දේශනාව තුළ පින්නතුල්ලාට කාලයේ පමණින් කරුණු ටිකක් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. පළවෙනි ලෝක ධර්ම දෙක තමයි ලාභ අලාභ. ලාභ කියන්නේ මොනවද? විවිධාකාර ලැබීම් තියෙනවා නේද? ධනලාභ, පුත්‍රලාභ, වතුපතිලාභ, ඉඩකඩ නොඑක් ලාභ. අලාභ කියන්නේ අලාභ ගැන කාටවත් කියන්න දෙයක් නෑ. අලාභ කවුරුත් දන්නවා. එතකොට පින්නතුන හැමදාම කෙනෙකුට ලාභ ලැබෙන අය හැමදාම අලාභ ලැබෙනවා කියන්නේ අමාරු වෙන්නේ නේද? ලාභේ ළඟට අලාභය, අලාභේ ළඟට ලාභය මෙන්න මේ අන්දමින් ලෝක ධර්ම චක්‍රය අපි කරා ලඟ වෙනවා. දැන් බලන්න කාලික කුසත ආහාරක්, ගතට වස්ත්‍රයක්, හිසට සෙවණක්, හිතට නිවණක් නැතිව සිටි අනාථයෙකුට පසු කාලේ මහා ධනවන්තයෙක් වෙන්න බැරි කමක් නැහැ නේ. අද අන්ත දුප්පත්. හැබැයි පස්සේ කාලෙක මහා පොහොසතෙක් වෙන්න පුළුවන්. වර්තමාන සමාජයේ වුණත් ඒවට ඕන තරම් සාධක අපට හොයාගන්න පුළුවන්. දැන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ප්‍රධානම සිටුවරයෙක් තමයි මහා ධන කෙන සිටුවරයා. විශාල ධනයක් තිබම තුමාට. මේසා විශාල ධනස්කන්ධය අනුවලින් වැඩ කිරීම නිසා සුරාවට සූදුවට දුරාචාරයට ඇබ්බැහිවීම නිසා මේ සියලු ධනස්කන්ධය අහිමිලා ගියා. රජගහනුවර ප්‍රධානම චිතුවර ඊට වඩා සල්ලිකාරෙක් හිටියේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ අනද මාහිමියන් වහන්සේ සමග පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දකිනවා මේ මහා ධනසිතවරයා එතුමාගේ භාර්යාවත් කබලක් කරගෙන කට්ටි ගානක් වගේ එකක් අරගෙන ගයක් ගයක් ගාන හිඟමන යනවා. මෙන්න බලන්න පිළිතුරු ලෝක ධර්මයන්ගේ ස්වභාවය. ඊළඟට බලන්න පසේ නදී කොසල් මහරජුරු අපි හොඳට බණ පොතේ අහලා තියෙනවා. කොසල් රජු කොච්චර ප්‍රබල කෙනෙක්ද? මියගියේ අම්බලමක. ඊළඟට දීප චක්‍රවර්ති අශෝක අධිරාජ්‍යයා ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ පියාණන් ඉතිහාසයේ සඳහන් වෙනවා මෙතුමාට මුළු ಭಾರತයේම එක්සත් කරපු මේ රජුරවන්ට අන්තිමට මැරෙන මොහොතේදී තමන්ගේ කියලා හිමිකම් කියන්න පුළුවන් වුණා කියන්නේ නෙල්ලි පළුවකට විතරයි කියලා. ඒක තමයි ලෝක ධර්මයන්ගේ ස්වභාවය. ඊළඟට බලන්න අනාථපිණ්ඩික සිටුතුමා මේක හොඳට හිතට ගන්න ඕන එක. දැන් අපේ ගොඩාක් පින්නතුල්ලා හිතනවා අපි පින් කරන අය. අපි කුසල් කරන අය, අපි සිල් ගන්න අය. අපට කරදර වෙන්න බෑ. අපේ ධනෙ පිළිහෙන්න බෑ. මොකද අපි පින් කරන අය. එහෙම එකක් නෑ ලෝක ධර්මයන්ට. දැන් බලන්න අනාථ පින්ඩික සිටුතුමා 54 කෝටියක් ධනෙ වියදම් කරලා දෙවුරම් මහා විහාරයේ හදපු මෙතුමා පසු කාලයේ ධර්මයෙන් ධනෙන් පිරී ගියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. අන්තිමට අර නිතිපතා ගෙදෙට්ට වඩින 500ක් සංගණට කාඩි හාලේ අර බතුයි ඒ වගේම අර තාමත් ලාභදායි දානයක් තමයි එතුමාට සපයන්න පුළුවන්කම ලැබුණේ. හොද්දකුයි ඒ වගේ මුළු බතකුයි. ඒ තරමට එතුමා ධනෙන් පිරිහුණා. එහෙනම් මේකෙන් පැහැදිලි වෙන්නේ ඉතින් පසු කාලයක හරි කියලා. මේකෙන් පැහැදිලි වෙන්නේ පින්නතොනේ කාට වුණත් මේ ලෝක ධර්මයන්ට මොහොන දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේටවත් මේ ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේලාගේ වෙනසක් තියෙනවා. කීනාස්රවයන් වහන්සේලාගේ වෙනසක් තියෙනවා. අපි වගේ උන්වහන්සේලා ලෝක ධර්මයන්ගෙන් කම්පා වෙනවද? නෑ. ඒකනේ මංගල සූත්‍රය සඳහන් වන්නේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අශෝකං විරජංකේ මං ඒකම් මංගල මුත්තම. එතකොට ඒ කියන ආශ්‍රවයන් වහන්සේලා අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ. ඒක මංගල කාරණයක්. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක වේරංජක කියන බ්‍රාහ්මණතුමා වේරංජානවර වස්සසන්ත ආරාධනා කළානේ. බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. ඉතින් සරියොත් මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් මහා සංඝන සමග වේරංජානුවරට වැඩම කළ වස්සසන්. ඉතින් මේ වේරංජක බ්‍රහ්මණතුමාට මාරාවේත වීම නිසා කිසිම උපස්ථානයක් බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට කරන්න හම්බුනේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ යථාවාදී තථාකාරී උත්තමයන් වහන්සේ නමක්. කියන විදිහට කරනවා කරන විදිහට කියන උත්තමයන් වහන්සේ නමක්. විරුද්ධ ගුණ තියෙන උත්තමයන් වහන්සේ නමක්. උන්වහන්සේ වස් ආරාධනාව බාරගත්ත නිසා බේරංජානුවරම වස්සසුවා. මාරයාගේ බලපෑම නිසා ලොකු දුර්භික්ෂයක් මෙන්නවරට. ඉතින් දැන් වික්ෂුන් වහන්සේලා පින්න පාත යනවා හිස් පාත්‍ර ඇතු වෙනවා පන්සල ඉන්න විහාරයට. මොකොත් ලැබෙන්නේ නැහැ. අන්තිමට ස්වාමීන් වහන්සේලා මොකද කළේ? ඒ පැත්තේ ඒ ප්‍රදේශයට ඇවිල්ලා හිටියා අස්වලඳුන් කණ්ඩායම. මෙතෙන්ට යනවා පින්ඩපාති. ගියාම අර අස්වලඳුන් මොකද කරන්නේ? අස්වයන්ගේ පරිභෝජනයට ගෙනලා තියෙන අර යව කියන දහන්නේ වර්ගයේ හොඬු හොඬු පාත්‍ර වලට පිළිගන්නවා. මේක විහාරයට ගෙනලා මේක වන්දලා ඉන්නවා. ආනන්ද හාමුදුරුව මොකද කරන්නේ? මේක පොඟෝලා කොටලා තථාගත බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට අඬාඩා පිළිගන්නවා. පින්නතුනි විසතරු ආත්ම භාවයේදී මහා පොළව හත්වාරයක් කම්පා කරමින් දන් දීපු උත්තමයාටත් බලන්න ලෝක ධර්මයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච හැටි. තවත් අවස්ථාවකර 16ක් විසින් සුන්සහලෙන් කොටලා අනු සුන්සහ කියලා තියෙන කැඩිච්චාල් මේ සුන්සහලෙන් කොටලා අල්ලේ තියලා පදම් කරගත්ත කබලක් නැතුව අඟුරේම තියලා පුරුත්සගත්ත ලුණු නැති නිකම්ම කුඩු රොටියකින් උන්වහන්සේට යපෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ වගේම තවත් අවස්ථාවක සින්සපා කියන වනාන්තරේ සීත ඍතුවේ කොළ ඇතරිල්ලක් මත භාගතුන් වහන්සේ වැඩ හිටියා. තම අවස්ථාවක පිපාසයට පැනිත්තා. උන්වහන්සේට හොයාගන්න බැරි අවස්ථා තිබුණා. හැබැයි ඉතින් මේ කාරණා මෙහෙම වුණාට එදා අනාථ පින්ඩික සිටුතුමා විසාකා මහා උපාසිකාව බන්දුල මල්ලිකාව චිත්‍ර ගෝපතතුමා මේ ආදී දායක දායකාවන්ගෙන් ප්‍රණීත ආහාර පාන ලැබුණා. මේ ලැබී නොලැබීම් දෙකේදී උන්වහන්සේ සියල්ලම සමසිතින් ඉවසුවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේවල් ලැබෙනකොට උඩින් යන්නේ නැහැනේ. නොලැබෙනකොට එහෙම ප්‍රශ්නකුත් නැහැ. ලැබීමත් එකයි නොලැබීමත් එකයි. එහෙනම් ශ්‍රාවකයන් හැටියට අපිත් අපේ ජීවිතේට මේක ගලප ගන්න ඕනේ. දැන් බලන්න අද ගොඩාක් අයගේ අපේ අයගේ පිළිතක් තියෙන්නේ ලාභයක් ලැබෙනකොට සම්පූර්ණ මිදෙමනවා. උඩින් යන්නේ. අලාභයක් ලැබෙනකොට කම්පා වෙනවා, අඬනවා, ඔළුව ගහ ගන්නවා. ඒක පින්නතුනේ බෞද්ධකමට ගැලපෙන්නේ නැහැ. ඉක්මනින්ම මාර්ගඵල ලබන්න අපේක්ෂාවක් තියෙනවා නම් මේ මධ්‍යස්ථ ස්වභාවයේ උපේක්ෂාව කියන එක අනිවාර්යෙන්ම අපේ ජීවිතේට ගලප ගන්න ඕන. මේ ධර්මයේ තුල තියෙන ඉතාම වටිනා දෙයක් තමයි මේ උපේක්ෂාව. එහෙම නැතුව ලැබෙනකොට ඉඳෙන්න උඩින් යන්න නොලැබෙනකොට කම්පා වෙන ජීවිතයට ධර්මයේ ගලප ගන්න හරිය අමාරුයි. ඒ නිසා මේක පොඩි දෙයක් වගේ තේරෙයි. නමුත් මේක ජීවිතයට ගලප ගන්න හරි අමාරුයි. ඉතින් එහෙමනම් අපේ පින්නතුල්ලා මේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. ලැබීම කියන එකත් හැමදාම එක විදිහට ලැබෙන්නේ නැහැ. ඒක අනිත්‍යයි. නොලැබීමත් එහෙමයි. ඒකත් අනිත්‍ය වෙලා යනවා. එහෙනම් මේ අනිත්‍ය ධර්මයක් වෙනස් වෙන ධර්මයක් අල්ලගෙන අපි මම ආයනෙන් සක්කාය සක්කාය දිට්ඨිය පෝෂණය කරනවා නම් ඒක හරි අපරාධයක්. අපි ධර්මයට ප්‍රවේශණය ප්‍රවේශ වෙනවා කියලා කියන්නේ මේ යථාර්ථයන් අපි තේරුම් අරන් එතකොට තමයි අපට හොඳට තාම ඉක්මනින් මේ ධර්මය ගලප ගන්නට අවස්ථාව ලැබෙන්නේ. එතකොට දැන් ලාභ අලාභ කියන කාරණා දෙක පැහැදිලි. ඊළඟට යස අයස මොකද්ද යස කියලා කියන්නේ? කීර්තිය. අයස කියලා කියන්නේ අපකීර්තිය. එතකොට අර ලාභාලාභ දෙක වගේ තමයි යසායස කියන එකත් මිනිසා කරා වරින් වර වරින් වර ළඟා වෙනවා. කොම්මන්න බලවේගිකමත් ඒක නවත්තන්න පුළුවන්ද? ඒක නවත්තන්න බෑ. කොමන බලවේගිකමත් ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පින්නතුනි අපි මේක තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ගුණගෝසාව දෙව්ලොව බඹලෝ දක්වා වීදී ගියා. උන්වහන්සේගේ මහා කාරුණිකත්වය අසරණයන්ට පිහිටවීම මෞපියන්ට සැලකීම සත්වයන්ට සත්‍ය අවබෝධ කරලා දීම මේ ආදී ගුණයන් නිසා බොහෝමය බුදුරජාණන් වහන්සේට කරු බොහොමන් කළා. මේ කීර්ති ඉවස ගන්න බැරි විච්ච අන්‍ය තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කළා. පින්තුට ඒවා දන්නව නේද? අභූතයෙන් චෝදනා කළා. එක අවස්ථාවක බලන්න අර සුන්දරි පරිබ්‍රාජිකාව කියන ලස්සන රූමත් තැනැත්තිය දූෂණය කරන මල්ලාසනයක් ඇතල ඇතුලේ මරණ හැංගුවා. අනතිර්ථික කරපු වැඩක්. චෝදනා කළා මේක බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ශ්‍රාවක එකතු වෙලා කරපු වැඩක් කියලා. දින හතක් පින්නතුණි එළියටවත් බහින්න බැහැ බිස්සුන් වහන්සේට බයිනෝ මිනිස්සු. හත් වෙනි දවසේ යනකොට තමයි කොසල් මහරජුරෝ බුද්ධිංශය උතවලා මේකේ කවුද හරියටම කරගත්තේ කියලා හොයාගත්තේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට අවවාද කළේ ඕක තමයි ලෝකේ හැටි. රාග රක්ත ලෝකේ හැටි හොමයි. ද්වේෂ බරිත ලෝකේ හැටි එහෙමයි. මෝහ පතර ලෝකේ හැටි එහෙමයි. ඕ අපි ගණන් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් ගානකටවත් යන්නේ නැහැ. අද බලන්න පින්නතුනි මේ අපකීර්තිය දරා ගන්න බැරුව කී දෙනෙක් ජීවිත හානි කර ගන්නවා. අස බොනවා බිල්ලවල. බිල්ලවල දා ගන්නවානේ. මේ මොකක් හරි අපකීර්තියක් ගිය ගමන් ඔන්න වගේට තමයි කරගන්නේ. හොඳට මතක තියාගන්න ඕනම දෙයක් වෙනතර ටික කාලයක් තියෙනවා. ඒ නිසා අපි හොඳට දක්ෂ වෙන්න ඕනේ. ඒකට කාලය ලබා දෙන්න. මේ වෙලාවේ හොඳට ඉවසීමෙන් ඉන්නට ඕනේ. ගොඩාක් දුරට අපේ අයට වර්ධන තරමක් තමයි ප්‍රශ්නයක් ආපුවාම කලබල වෙනවා. ප්‍රශ්නයක් ආපුවාම කරන්න තියෙන හොඳම දේ තමයි නිශ්ශබ්ද වෙන එක. නිශ්ශබ්දව ටික දවසක් යනකොට ඒක මොකද ඒකත් අනිත්‍යයි. ඒකත් නිත්‍ය දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න එදා චින්චමානවිකාව කියන තැනදී බුදුරජාණන් වහන්සේට මොන අපහාසයක්ද කළේ? නේද? දැන් මේ කතා පිළිතුර දන්නවා. මම මේ නැවත නැවත කියන්නේ මෙතන ලොකු මනෝවිද්‍යාවක් තියෙනවා. දැන් බලන්න එදා චින්චමානවිකාව අරණ්‍ය තීර්ථකයන්ගෙන් අල්ලස් ගත්තා. බුදුරජාණන් වහන්සේට චෝදනා කරා. හවස් කාලේ කොණ්ඩේ කඩාගෙන යනවා ජේතවනාරාම පැත්තට. උදේ කාලේ ජේතවනාරාම පැත්තෙන් ඉඳලා එනවා. මිනිස්සු අහනවා මේ කොහෙද යන්නේ? කොහෙන්දලා දෙන්නේ? ආ මම මේ ශ්‍රමණ බවත් ගෞතමයන් සමග එක ගඳ කුටි ඉඳලා එන්නේ. මේක කාලයක් කරගෙන ගියා හරියන්නේ නැහැ. අන්තිමට මොකද කරේ? ගැබිනියක විලාසෙන් ආවන ඉස්සරහට. හිතන්න පින්නතොනි රාජරාජ මහා මාත්‍රු වට කරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් වට කරගෙන ඉන්නකොට මෙහෙම බඩදරු අම්මා කෙනෙක් ඇවිල්ලා චෝදනා කරනකොට ඔබ වහන්සේ දැන් බොහොම උඩට බණ කියන මගේ தත්ත්වය බලන්න. එහෙමයි කිව්වේ. දැන් අද කාලේ භික්ෂුවකට ඔයගේ චෝදනාවක් ආවොත් කොහොම තියෙද? නේද? නමුත් බුදුරජාණන් වහන්සේ වෙලාවේ මොකද කරේ? අනුකම්පා කළා. අහෝ බුදුරජාණන් වහන්සේ නමකට මේ වගේ අපහාස කරන මේ තැනැත්තිය අපාගත වෙනවා නේද කියලා අනුකම්පා කළා. උන්වහන්සේ වදාළේ මහා කරුණාවෙන් නැගෙනිය මේ කාරණේ දන්නේ නුඹත් මාත් පමණයි. කියනකොටම සත්‍ය හෙළුණා පින්නතුනි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වෙන අවස්ථාවල කලබල වෙන්නේ නැහැ. උන්වහන්සේට එහෙම හේතුවකුත් නැහැ කලබල වෙන්න. එහෙමනම් අපිත් අපේ ਸਰුවත්ඥන් වහන්සේ අනුව යමින් කීර්ති අපකීර්ති දෙකේදී කීර්තියක් ලැබෙන ලැබෙනකොට ඕනවට වඩා උඩ පැනගෙන උද්ධාමයටපත් වෙන්න අවශ්‍ය නැහැ. අපකීර්තියක් ලැබෙනකොටත් ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. ඉවසීම කියන එක පින්නතුනේ හරියම වටින දෙයක් නේ. කන්ති පරමන් තපෝතිතික්ඛා. උතුම්ම තපස උතුම්ම සීලය තමයි වසීම. කන්ති හියෝන විජ්ජති. ඉවසීමට වැඩි තරම් මං යහපතක් නැහැ. කන්ති බලම් බලාලිකම්. ලෝකයේ තියෙන ලොකුම බලෑණිය මොකක්ද? ඉවසීමේ බලෑණිය. ඉවසන්න පුළුවන් නම් ප්‍රශ්න නැහැ. දැන් වික්ෂුන් වහන්සේලාට කෝටි ප්‍රකෝටි ගණන් ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවලා. අන්තිමට උන්වහන්සේ වදාළේ මොකද? කන්ති පරමං. පරම සීලය තමයි ඉවසීම. ඉවසන්න පුළුවන් නම් රකින්න බැරි ශික්ෂාපදයක් නැහැ. ඒ නිසා අපේ පින්නතුල මේ ඉවසීම කියන එක හොඳට පුරුදු කරන්න ඕන. බලන්න අර සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේ පුදුම ඉවසන කෙනෙක්. දැන් මේක මුළු ಭಾರತයෙන් ප්‍රසිද්ධ වුණා. ඒක මිත්‍යා දෘෂ්ටික බමුණෙකුට හිතුණා මේක ඇත්තද කියලා පරීක්ෂා කරන්න ඕනේ. සරියොත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ බමුණා මොකද කරේ? පිටිපස්සෙන් ගිහිල්ලා සම්පූර්ණ පිටට පහරක් එල්ල කරා. විග්‍රහනවාද බලන්න. සරියොත් මහරහතන් වහන්සේ පිටිපස්සවත් ඇරිලා බැලුවේ නැ වුණාට වැඩියා. බමුණට දුක හිතුණා නේ මේ හාමුදුරු පුතුම කෙනෙක්. වැඳ වැටිලා සමාවෙල්ලුවා. සමාව දීලයි චරියොත් ස්වාමීන් වහන්සේගේ ඇයි ගැහුවේ කියලා. දැන් අපි නම් කොහොමද කියන්නේ? ඉස්සෙල්ලා සමාව දුන්නා. සමාව දීලා උපාසක මහත්තයයි මට ගැහුවේ. අනේ ස්වාමීන් වහන්සේ ඉවසන කෙනෙක් කියලා හැමෝම කියනවා. මට මේක ඇත්තද කියලා බලන්න හිතුණා. ඉතින් බලන්න පින්නතුනේ මට ඕක අපේ ස්වාමීන් වහන්සේ නමක් හොඳ කතාවක් කිව්වා. උන්වහන්සේ දවසක් මේ පුංචි නගරයක් ආසන්නේ පුංචි ගමක් ආසන්නේ පන්සලක් හදලා තියෙනවා. පොඩි ආවාසයක්. මේ ආවාසයට පිරිසක් කැමති පිරිසක් අකමැති. එහෙම නැතිනම් කැහැටි. ඉතින් දවසක් මේ ස්වාමීන් වහන්සේ ඉන්න පොඩි ආවාසයට වඩිනකොට උන්වහන්සේගේ පිටිපස්සෙන් අයියෙන් කවර තැඹිලි කෝම්බකින් ගහලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේට තැඹිලි කෝම්බේ කකුලේ වදිනකොට මතක් වෙලා තියෙන්නේ මේ කතාව සරුවත් මහරහතන් වහන්සේ. සරුවත් මහරහතන් වහන්සේ පිටිපස්සට ලැබෙන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේත් හැරෙන්නේ නැතුව එහෙම පන්සලට වැළියා. ඔන්න ටිකක් වෙලා යනකොට ලොකු කෙහෙල්ලවරියෙකුත් අරගෙන මිනිස්සෙක් ඇවිල්ලා තියෙනවා මේ ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක්. ඇවිල්ලා කෝරවනේ හාමුදුරනේ මට සමා වෙන්න. ඔබ වහන්සේට මම තමයි පැමිණිම විදිහකින් ගැහුවේ. ඉතින් මට පුදුම දුකක් ඇති වුණා හාමුදුරනේ මගේ පපුව පලාගෙන යන හිතුණා. ඔබ වහන්සේක වැඩිලවත් පිටිපස්ස හැරලා බැලුවේ නැහැ. ඒ හාමුදුරුවෝ කිව්වා මට අද වෙනකන් මේ මහත්ය තමයි පන්සලේ දැන් ප්‍රධානම දායකයා. උදේ පාන්දර එනවලු. බෝගහ වටේ අමතිනෝ බෝධිමලුව අවසරත් වැඩහැරලා කෙලින්ම ඉන්නේ පන්සල පන්සලේ පුදුමහත් කටයුතු කරලා තමයි දැන් යා ගෙදර යන්නේ. බලන්න මේ පරිවර්තනය උනේ මොකක් නිසාද? අර ස්වාමීන් වහන්සේගේ ඉවසීම නිසා. ඒ නිසා පින්නතුළම ලෝක ධර්මයන්ගෙන් අකම්පිතව ඉන්නට නම් ඉවසීම කියන එක හොඳට පුරුදු කරන්න ඕනේ. ඉවසීම නැත්තම් අපිට මේ වැඩේ කරන්න බෑ. එහෙමනම් දැන් දැන් පින්නතරට පැහැදිලි දෙවනි ලෝක ධර්මයේ තමයි එතකොට මොකද්ද? ඉවසීම. දෙවනි ලෝක ධර්මයේ තමයි යස අයස. කීර්ති අපකීර්ති දෙකේදී සමසිත ඇතිව ඉන්නට අපි පුරුදු වෙන්නට ඕන. ඊළඟට පින්නතොනි නින්දා ප්‍රශංසා නින්දාව කියන්නේ මොකක්ද? අකුණ කතනය. ප්‍රශංසාවයි කියලා කියන්නේ ගුණ කතනය. එතකොට අර ලාභ, අලාභ, යස, අයස වගේම තමයි නින්දා ප්‍රශංසා කියන දෙකත් මිනිස් මනුෂ්‍යයා කරා වරින් වර වරින් වර ළඟා වෙනවා. කුමන බලවේගයකින්වත් ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස වළක්වන්න බැයි නම් අපිට නේ කොහොම වළක්වන්නද? ඇත්තම කියනවා නම් අපේ බුදුරජාණන් වහන්සේ දා ඉන්දියානු සමාජයේ කලි බලවත්ම විප්ලවයක්. මේ අද කාලේ තියෙන විප්ලව නෙවෙයි. මේක සැබෑම විප්ලවයක්. අපේ බුදුරජාණන් වහන්සේ තරම් නින්දා පහත වලට ලක්විච්ච ශාස්ත්‍රවලින් ඉන්නවද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් නින්දා අපහතට උන්වහන්සේ ලක් වුණා. නමුත් උන්වහන්සේ සියල්ල විවසීමෙන් දරාගෙන ඉදිරියට වැඩම කරපු නිසා තමයි අද අපට මේ ධර්ම සැනසෙල ලැබුණේ. දැන් බලන්න දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ දිහා බලනකොට දැක්ක මාගන්ධිය කියන බ්‍රහ්මණයා. මෙතුමා ගිනි දෙයියන් පොතන අන්ධ භක්තිකී. හැබැයි මාර්ගඵල ලබන්න හේතු සම්පත් දැක්කා. එහෙම දැක්කහම බුදුරජාණන් වහන්සේ එයාගේ කුලය ගෝත්‍රය මොකක්වත් හොයන්නේ එයාට පිහිට වෙන්න උන්වහන්සේ වඩිනවා. තථාගතයන් වහන්සේ මාගන්ධිය බ්‍රාහ්මණතුමා ගිනිදෙයන් පුදන තැනට ආවා. බුදුරජාණන් වහන්සේගේ රූපස්ත්‍රිය දැක්ක ගමන් එතුමා මමිතයටපත් වුණා. පුදුම රූපයක් තියෙන්නේ. පුදුම ලස්සනක් නේ. මේ රූපය දකිනකොටම මතක් වුණේ කවුද? ගෙදර ඉන්න තමන්ගේ දියණිය මාගන්ධිය තරුණිය. එතුමා මගේ දියණියට නම් මේ තාපසතුමා ගැලපෙනවා. කිව ශ්‍රමණයන් වහන්සේ ඔහොම පොඩ්ඩක් ඉන්න ඔබතුමාට ගැළපෙන වස්තුවක් මන් ළඟ තියෙනවා. ගෙදර දුවගෙන ගියා. ගිලකව දුව හොඳට සරසන්න. බිරිඳත් කල එක් කරගෙන තුන් දෙනාම ආවා. බෝසතා බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිල්ලා භාගතුන් වහන්සේට කියන භාගතුන් වහන්සේ මේ මගේ රූමත් තියෙනිය. මේ රටේ රජකම් කරන රජුරෝපවා මගේ දුව පතාගෙන ආවා. නමුත් මම දුන්නේ නැහැ. ඇට ගැලපෙන්නේ ඇට ගැලපෙන හොඳම කෙනා තමයි ඔබ වහන්සේ. මාර ගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ කියන බ්‍රහ්මණය මම ඔබට කාරණයක් කියන්න ඕන. මං කිඹුල්වත් පුරවැනි රාජධානියක් අතහැරලා යශෝදරාවන් වැනි බිරිඳක් අතහැරලා රහල් කුමරුන් වැනි පුත්‍රවණක් අතහැරලා රම්ම්‍ය සුරම්ම්‍ය සුබ වැනි මාලිකා අතහැරලා මම ගිහිගේ නික්මුණා. මම ගිහිගේ නික්පිලා මිනිස්සෙකුට හිතන්නවත් බැරි මහා දුෂ්කර ක්‍රියාවක් කළා. දුෂ්කර ක්‍රියාවක් කරලා මධ්‍ය මාර්ගය තෝරාගෙන මම ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ වගේ මහා පුදුම දුෂ්කර ක්‍රියාවක් කරලා මම ගිහිගෙන් නික්මුණා. මම මධ්‍ය මාර්ගයේ තීරුම් අරගෙන එදා බොමුඩාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කරන වෙලාවේ මාරයාට විච්ච මාර පරාජය දරා ගන්න බැරුව මාව පරාද කරන්න ආවා මාර දුවර තුන් දෙනෙක් තණ්හා රති රඟා මේ මාරිෂ්ඨින් තුන් දෙනා දැකලවත් මට පංචකාමයේ කිසිදු ආසාවක් ඇති වුණේ නැහැ. උන්වහන්සේ තවදුරටත් විස්තර කරනවා දිස්වාන තණ්හං අරතින් රඟංච නාහෝචි ඡන්தோ අපි මේ තුනක් කිමේ විදං මුත්තකරීස පුන්නං පාදාපිනං සම්ප තොන්නේච්චි. තණ්හා රති රඟා නැවති මාන ස්ත්‍රීන් දැකලවත් පංචකාමී කිසිඳුම හැඟීමක් මට ඇති වුණේ නැහැ. ඒතර කෙලෙස් නැසලක් නැහැ. කෙලෙස් නැසන්න ආසන්න වෙලාවේ. එහෙමනම් අසුචිහා මූත්‍ර පිරුණු උඹගේ දුව මගේ මේ කකුලෙන්වත් මම ස්පර්ශ කරන්න කැමති නැහැ කිව්වා. මෙහෙම කියනකොට මේ තාත්තයි අම්මයි දෙන්නා අන්ධ භක්තිය වුණාට සකදාගාමි ඵලයටපත් වුණා. මේක ගාතාවයි. හැබැයි පින්නතුනි මේ දේශනාව අහලා දියණිය බුදුරජාණන් වහන්සේ කිරේ වෛර බැඳගත්තා. බලන්න එකම දේශනාව. අම්මයි තාත්තයි නිවනට ගියා දුව අපායට ගියා. එකම දේශනාවෙන්. අර අයෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකනේ. වැරදි විදිහට ඒක කල්පනා කළා. මෙනෙහි කළා. මේ ශ්‍රමණයා මට අකමැති නම් අකමැති නොකිය මාව අසුචි බඳුනක් හා සමාන කරනවා. හොඳයි මං උඹගෙන් පලි ගන්නවා කියලා වෛරයක් හිතේ තියාගත්තා. ඉතින් මේ දෙමහල්ලෝ දෙන්න මොකද කරේ? දරුවා ඥාතීන්ට බාර දීලා සතුන් ගත වෙලා රහත් වුණා. හැබැයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ තින් කාලය වැගේ වැමෙන් කොසබෑ නුවරට වැඩම කළා. ඒ කාල වෙනකොට උදේනි රජුරු කොසබෑනු රජකම් කරේ ඒ රජුරුවන්ගේ අග්‍රමහේශිකාව තමයි මාගන්ධිය දේවිය මේ තරුණිය. ඔන්න බුදුරජාණන් වහන්සේ කොසබෑනුවරට වැඩියා කෙනෙකුට අරයට පරණ වෛරය මතක් වුණා. මේ ශ්‍රමණයාගෙන් පරිගන්න හොඳම අවස්ථාව. සෝඩා සෝදුවන්ට නගරින් අල්ලස් දුන්නා අර ශ්‍රමණයා යන යන තැනට කියලා බයින්නෝ. ඉතින් මේගොල්ලෝ තල්ලස් ගත්තනේ යන යන තැනට ගිහලා දොස් කියනවා. පින්නතුල දන්නවා ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට පුදුමාකාර දෙංගතුකමක් ආදරයක් තියෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ නමකගේ උපස්ථායකයන් වහන්සේ රහත් වෙන්නේ නැත්තේ. රහත් වුණොත් අර මමායනෙන් අම්මා කෙනෙක් වගේ බලා ගන්න බෑ. මොකද රාගේ නැති වුණාම එහෙම තමයි. දැන් සෝහාන් වුණාට පස්සේ ඇල්ම කියන එක තියෙනවා. ඉතින් පුදුම ආදරයක් බුදුරජාණන් වහන්සේට. ඉතින් ඇවිල්ලා කවනේ ස්වාමීනි මේ නගරේ මිනිස්සු අපට බයිනවා. අපි වෙන නගරයකට යමු. හොඳයි ආනන්ද ඒ නගරෙදිත් බැන්නොත් මොකද කරන්නේ? ස්වාමීනි ඒ නගරෙන් නැවතින තවත් නගරයකට යමු. හොඳයි ඒ නගරෙදිත් බැන්නොත් ඒ නොනවති තවත් තවත් නගර තියෙනවානේ. ඒවට යමු. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ යෑම සුදුසු නැහැ. යම් තැනකදී ප්‍රශ්නයක් ඇති වුණොත් අධිකරණයක් ඇති වුණොත් ඒක විසඳලා තම අනිත්‍යයට යන්න ඕන. එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ අනන්තමාහිමියන් වහන්සේගේ හිත සම්පූර්ණයෙන් වදාරනවා අහන්නාගෝව සංගාමී චාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්ෂං දුස්සීලෝහි බහුජනෝ ආනන්දය මේ ලෝකයේ මම හරියට සතන් බිමට පැමිණ ඇතෙක් වගේ සතන් බිමට පැමිණ යතා සිව් දිගින් නිහි පාරවල් ඉවසන වගේ තමයි ඔය නොයේ කරදර බාධක දුස්සීලෝ වයින් ඔක්කොම මං ඉවසනවා කියලා ආනන්ද මහත්මයන් වහන්සේ හිත සෙදුවා. ඉතින් ටික දවසයි තිබුණ කොසබෑනුවරම වස් ඇසුවා. එහෙමනම් අපිත් තේරුම් ගන්න ඕනේ ප්‍රශ්නයක් ආවට පස්සේ පැනලා දවන්න ඕනේ. ඒක ඉවසීමෙන් වන්තරා ගත්තොත් අනිවාර්යෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් බලන්න අර තව අවස්ථාවක අර ඒක අතුල කියන උපාසක කෙනෙක් ඉඳලා තියෙනවා. මේ අතුල උපාසක මහත්තයා දවසක් 500ක් උපාසකවරු සමග දෙව්රම් විහාරයට ආවා. දෙව්රම් විහාරයේ ඉස්සරහාම තිබ්බ පුංචි කුටියක්. මේ කොටියේ පොඩි හාමුදුරු කෙනෙක් හිටියේ මේ ශාමණේරහන්සේ හරීම කැමැති විවේකයට. උන්වහන්සේ විවේකී භාවනා කරන අතලෝපාදක මහත්මයා මොකද කරේ? ගිල වැන්ද 500ක් එකම. සුවපත් වේවා කොච්චරයි. කතා කරේ නැහැ ඊට පස්සේ. ඊට වඩා. අතලෝපාසක මහත්තයා මේකට කේන්ති ගියා. මෙතර 500ක් උපාසකවරු මම එක් කරගෙන ආවා. මේ හාමුදුරන්ට වචනයකින්වත් සංග්‍රහ කරන්න බෑනේ. එහෙම කේන්ති ගිහිල්ලා ගියා ආනන්ද හාමුදුරුවෝ ළඟට. ඉලකෝ බලන්න ආනන්දයන් වහන්සේ විච්ච වැඩි. මට හරි ලැජ්ජයි. මගේ ගමේ සියලු පාදකරු මම මේ එක්කන් ආවේ. අර හාමුදුරන්ට තිබුණ වචනයකින් සංග්‍රහ කරන්න. ආනන්ද සාමණේර සියල්ල දන්නා උන්වහන්සේ වදාලා උන්වහන්සේ ගැන මොකද කියන්න ගියේ නැහැ. උන්වහන්සේ මොකද කරේ? ලස්සන බණක් කිව්වා. හැබැයි බොහොම කෙටියෙන් මොකද ආනන්ද සාමණේර කාර්ය බහුලයිනේ. බොහොම කෙටියෙන් බණක් කිව්වේ. හැබැයි ලස්සනයි. හොඳට තේරෙන බණක්. මේ වෙලාවේදී අතුල උපාදක මහත්තයන් මේක එතන සවුත් වුණා. අර නරක විදිහට අයෝනිසෝ මනසකාරයෙන් ගත්තම එහෙම තමයි. අතන හිතන්න බැරුණානේ මේ හාමුදුරු භාවනා කරන කෙනෙක් කියලා හිතාගන්න බෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා එතනත් බණහලා එතනත් සෞතු කරගත්තා. ඇයි එතන සෞතු කරගත්තේ? ආනන්ද හාමුදුරු සාකාවාවන අනාථපිණ්ඩිකාවන කොසල් මහරජුරාවනම් පැය ගණන් බණ කියයි අපිව අවතක් සියරු කළා. පින්නතුනි අද වගේම තමයි එතත් ඉති නේද? එතකොට බලන්න දැන් ඊළඟට ගියා සරියොත් මහරහතන් වහන්සේ ළඟට. කියලා මේ කතාව කිව්වා. එක හාමුදුරමක් කතා කරේ නෑ ආනන්ද හාමුදුරු කෙටියෙන් බණක් කිව්වා. සරියොත් මහ රහතන් වහන්සේ කල්පනා කළා මේ කාලේ මදි ප්‍රශ්නයක් තියෙන්නේ. පැය ගාණක් ගැඹුරු බණක් කිව්වා. මේ බණ තේරුනේ නෑ. එතනත් ඒ සෞතු කරගත්තා. මේ හාමුදුරු පැය ගාණක් මොනවද දෙවද මන් දන්නේ නැහැ. ඕනද යන්න තියෙන කොතෙන්ද? බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා මේක මතක් කළා. බලන්න භාගතුන් වහන්සේ ඉච්ච වැඩි. එක්කෙනෙක් කතා කරගෙන ආනන්ද හාමුදුරුවෝ කෙටියෙන් කතා කරා. සරියුත් හාමුදුරුවෝ පැය ගාණක් කිව්වට කිසි දෙයක් තේරුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සිනහ පහල කළා. උන්වහන්සේ වදාලා පෝරාණමේ තන් අතුල අතුලෝක පුරාතන ධර්මයක්. පුරාතන ධර්මයක් කියන්නේ ඕක ඉතින් අතීතෙත් එහෙම අනාගතෙත් එහෙමයි වර්තමානෙත් එහෙමයි. ඕක හැමදාටම පොදු දෙයක්. මේ ලෝකයේ ස්වභාවය තමයි කතා නොකර හිටියත් බයිනවා. මද වශයෙන් කතා කරත් බයිනවා. දීර්ඝ වශයෙන් කතා කරත් නිඳා කරනවා. ඒ එහෙමනේ නේද? දැන් කවුරු හරි අපි මේ මේ බණට ඇවිල්ලා වුණා හිතන්න කතා නොකර පැත්තකටලා ඉන්නවනම් අපෝ අරයාගේ තියෙන ආඩම්බරය බලන්න හිට මොනවා හරි එකක් කියනවා. මද වශයෙන් කතා කරොත් ඒත් දොස් කියන්නේ නැද්ද? අහන දෙයට විතරයි උත්තර දෙන්නේ. හරි අමත පුජ්‍යලයක් කියලා ඒත් බයිනවා. උන දීර්ඝ වශයෙන් කතා කරන මිනිස්සෙක් આવුත් මොකද කරන්නේ? මේ මිනිස්යාට තේරෙන්නේ නැහැ මේ බණ කතාවන් කියලා බලන්න. කෝච්චියට අහුණාව ගොතෙන්ට අහුණොත් කියලා ඒත් බයිනවා. එතකොට බලන්න පින්නතර මේක හැමදාම ලෝකේ පවතින දෙයක්. ඒ නිසා මේක අපි වචීමෙන් දරා ගන්න ඕන. එහෙමනම් දැන් මේව හැම දෙයක්ම අනිත්‍ය වෙලා යන ධර්ම. අවසාන ලෝක ධර්ම දෙක තමයි දුක සැප. මොකද දුක කියලා කියන්නේ? දුම්නස් උපදවන හැඟීම් දුකයි සැප කියලා කියන්නේ සොම්නස් උපදවන හැඟීම් සැපයි. පින්නතුනේ අපි කවුරු දුකට අකමැති සැපයට කැමැති. අපි කැමැති වෙන දේ වගේම තමයි අකමැති වෙන දේත් අප කරා ලං වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ දුකයි සැපයි කියලා දෙයක් සම්මුති වශයෙන් තිබුණට පරමාර්ථ වශයෙන් පින්නතුනේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ මේ ලෝකේම පිහිටලා තියෙන්නේ කොහෙද දුකේ මේ ලෝකේ පිහිටලා තියෙන්නේ දුකේ එතකොට සම්මුති වශයෙන් දුකයි සැපයි කියලා දෙකක් තියෙනවා දැන් බලන්න අපිට අප ප්‍රිය කරන අපේම ළඟම කෙනෙක් මැරෙනවා ඒකට අපිට දුක් හිතෙනවනේ. ඒ වගේ දුකක් ඇති වෙච්ච වෙලාවට අපි ඉස්සෙල්ලාම අපිට ලොකු බණ කියන්න පුළුවන්. නමුත් ඒක ප්‍රායෝගික කරගන්න හරි අමාරුයි. අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ උදාාර චරිතවත් ඇති පුජ්‍යලෝ ගැන හිතන්න. නැත්නම් අපිට අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන් ගන්න ඔයලු කර්මස්ථාන තිබ්බට ජීවිතයට ගලප ගන්න වෙලාවය අමාරු වෙන්නේ. නමුත් අපි හිතමු උදාාර චරිතවත් පුද්ගලයෝ ගැන හිතනවා. ඉතින් බලන්න බන්දුල මල්ලිකා මේ අම්මගේ දරුවෝ 30 දෙනෙක් හිටියා. 16 වතාවක් ළමයි හම්බුණා ඔක්කොම නිවුණා. ඉතින් දවසක් බන්දුල මල්ලිකාව සරියොත් මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට 500ක් මහා සංඝරත්නට දන් දෙනවා. ඒ වෙලාවේ රාජපුරුෂයෙක් ඉන්න ලියුමක් දුන්නා. බන්නකොට හිතා ගන්න බැරි අපරාධයක් තමන්ගේ මහත්යයි බන්දුල සෙන්පකේ ළමයි 30 දෙන්නම එකම තැන ඝාතනය කරලා කුමන්ත්‍රණයක් නිසා. මේ අම්මා මොකද කරේ? මේ ලිපිය අරගෙන අංගගත්ත ඉන්නේ. අංගගෙන දාන බෙදුවා. ඒ වෙලාවේ දාසියක් දෙනාපු විතල් කලයක් ගේනන්ට වැටුණා. මේක දැක්ක සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කළා මේ කාන්තාවන්ගේ හිත ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා මෑගේ හිත හදන්න ඕන කියලා බිජ්ජන ධම්මෝ බිජ්ජතින චිත්තේ තබ්බා කිව්වා. නැග මල්ලිකාවෙනි බින්දෙන දේවල් බෙදෙනවා ඒ ගැන හිතන්න එපා කිව්වා. එහෙම කියනකොට මේ අම්මා අර ලිපි අරගෙන අතට දුන්නා. ස්වාමීනි මේ කිතිල කලයක් ගැන මං කොහොමද කම්පා වෙන්නේ? මගේ ස්වාමියා ඇතුළු දරු 30 නාම එකට ඝාතනය කළා. මේ දැන් හම්බුනේ ලිපිය. ඒ ගැන නොසිතපු මම මේ ගිතෙල් කලේ ගැන කොහොමද කම්පා මේ වෙලාවෙ එතන හිටිය රහතන් වහන්සේලාට ධර්ම සංවේගයක් ඇති වුණා. පොහොතුන් ස්වාමීන් වහන්සේලා ගැස් වලින් කඳුළු ගලාගෙන ඉන්න පටන් ගත්තා. මොනතරම් අදිවාසනා ශක්තියක් මෙයා මට තියෙනවද? විශ්ීමි ශක්තියක්. අද දැන් මේ පින්න තුල දානයක් දීදී ඉන්නකොට තමන්ගේ ආච්චි කෙනෙක් හරි මරුණා කියලා ආරංචි වුණොත් මොකද වෙන්නේ? අර වෑංජනක් බිම දාලා එතන පෙරලිලානේ එතන අඬලා බලන්න පින්නතුල ධර්මයට යන කෙනෙකුගේ ස්වභාවය. අදාය හිතන්නේ අපිමයි දන් දෙන්නේ අපිමයි සිල් රකින්නේ අපිටමයි කරදර. ඒක තමයි ලෝක ධර්මයන්ගේ හැටි. මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. එහෙනම් දැන් පින්නතුලට තේරෙනවා දුකක් සැපව ලැබෙනකොට ඔන්න විදියට සමචිත්තතිව අපි ඒව ගන්නට ඕන. එහෙනම් කාල වේලාව ඉක්ම ගියා. එක දෙයක් කියන්නට ඕන. මේ හැම දෙයක්ම පින්නතුණ අනිත්‍යයි. ලාභය කියන්නේ අනිත්‍ය දෙයක්. අලාභය කියන්නේ අනිත්‍ය දෙයක්. ඔය විදිහට ලෝක ධර්ම අටම අනිත්‍යයි. ඒවා සදාකාලික නැහැ. මෙහෙනම් මේ අනිත්‍ය වෙනස් වෙන ධර්ම අල්ලගෙන අපි පින්නතුනේ දඟලනවා නම් ඒකෙන් ප්‍රශ්නයක්මයි ඇති වෙන්නේ. ඒ නිසා පුදුම ඉවසීමකින් යුක්තව මේ අනිත්‍ය ධර්මයේ තේරුම් අරගෙන කටයුතු කළොත් අපි මේ ධර්මයේ ශීඝ්‍රයෙන් ඉස්සරහට යනවා. දැන් අපි ලොකු ලොකු දේවල් සාකච්ඡා කළත් පරිසම්පාදය ගැන කතා කරත් අවිධර්මය ගැන කතා කරත් මේ ලෝක ධර්මයන් අපේ හිතට හරියට ගලප ගන්න බැරි නම් එයාට ධර්මයේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට ගලප ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් පින්වත් හැම දිනාටම තමන් යන මේ ධර්ම ගමන සාර්ථක කරගන්නට මේ දේශනාවත් අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති